කල්යම් මිත්‍රයනි භාවනාවේදී වෑයම් කරනවා හිත එකඟ කරගන්නට භාවනාවේදී කෙරෙන දේවල් අතර මේ සිතේ ඇතිවෙන එකඟතාවය ඊටාම වැදගත් වෙනවා. දැන් මේ හිතේ එකඟතාවය කියන එක අපි කොහොමද තේරුම් අරගෙන තියෙන්නේ කොහොමද මේ ඒකාග්‍රතාවය හඳුනාගන්නේ මොකද්ද එකඟතාවය කියලා කියන්නේ ඒ එකඟතාවයට දෙන්න පුළුවන් අර්ථකථනය මොකද්ද මේක බොහොම හිතන්නට වටින කාරණයක් බොහෝ විට ඒ එකඟතාවය කියන එක වැඩි වශයෙන් අර්ථකථනය කරන්නේ පැහැදිලි කරන්නේ මේ මොනවත් හිතෙන්නේ නැති එකම දෙයක් ගැන විතරක් හිතෙන ස්වභාවයක් විදිහට කිසිම දෙයක් ගැන හිතෙන්නේ නැති සිටිවිලියේ එන එක නතර වුණු හිතෙන්නේ නැති තත්වයක් විදිහට තමයි ඒ ඒකාග්‍රතාවය පිළිබඳව සමාජයේ ලෝකයේ තියෙන ජනප්‍රිය අදහස. දැන් භාවනා කරන්න හදනකොට දැන් භාවනා නොකරනකොට ওই අදහසේ අපිට ඉන්න පුළුවන්. අපේ හිත එකඟ නැහැ. ඉතින් ඒක එකඟ වුණාම කිසිම දෙයක් හිතෙන්නේ නැහැ. හරිම නිදහස්. හිත දුවන්නේ, සිතිවිලි එන්නේ නැහැ. ඒ වගේ සංකල්පයක් අදහසක් හිතේ ඇති කරගෙන ඉන්න පුළුවන්. දැන් භාවනා නොකරන තාක්කල් එකඟතාවයට ඔය අර්ථකථනය ගැලපෙනවා. හොඳ භාවනා කරන්න පටන් ගත්තහම අපට වැටෙන කාරණයක් තමයි මේ මනසේ තියෙන ඇත්ත తত্ত্বය ඇත්ත తত্ত্বය මොකද්ද සිතිවිලි එන එක සිතිවිලි එන එකට තමයි සිත කියලා කියන්නේ මේක දෙකක් නෙමෙයි. සිතයි හිතවිලි කියලා කියන්නේ දෙකක් නෙමෙයි. දැන් අපි කතා කරන්න වචන විදිහට ඒ විවහාරයේදී තේරුම් ගන්න පහසු වෙන්න දෙකක් විදිහට කතා කරාට හිත තියෙනවා ඒ හිතට සිතිවිලි එනවා සිතක් පවතිනවා ඒ පවතින සිතින් අපි හිතනවා එහෙම කිව්වට මෙතන ඇත්තටම තියෙන්නේ එකයි, කෙරෙන්නේ එක දෙයයි. සිතිවිලි ඒම, සිටීම, කල්පනා කිරීම. දෙකක් නෑ මෙතන. හරියට අපි කිව්වොත් කවුරු හරි දුවනවා කියලා ඒ ඒ වගේ එකක් ඒක දිවීමක් තියෙනවා එතන. පුද්ගලයෙක් වෙනමයි දුවන එක වෙනමයි ඒ දෙක වෙන් කරලා ගන්න බෑනේ. වැස්ස වහිනවා කිව්වා වගේ. දැන් වැස්සයි වහිනවයි දෙකක් නෙමෙයිනේ. අපි හිතනවා වැස්ස කියලා දෙයක් තියෙනවා ඒ දේ වේලාවකට වහිනවා. ඒතර වැස්ස වහින්නේ නැහැ කියනවා. ඒතර වැස්ස කියන දේ දැන් වහින්නේ නැහැ. වේලාවකට වහිනවා. දැන් ගඟ ගලනවා කිව්වත් ඒ වගේ. අපි හිතනවා ගඟ කියලා දෙයක් තියෙනවා ඒක ගලනවා. එතන හැබැයි ඇත්තටම මෙතන තියෙන්නේ වහිනවා කියන ක්‍රියාව ගලනවා කියන ක්‍රියාව. ඒ ක්‍රියාව එච්චරයි. ඉතින් අපිට කතා කරන්න ගියාම ක්‍රියාපදයකින් විතරක් කතා කරන්න අපහසු නිසා නාමපදයක් හදා ගන්නවා. ඒ වගේ දෙයක් තමයි මේ හිතටත් වෙලා තියෙන්නේ. සිටීමක් තියෙනවා, සිටිවිලි එනවා, යනවා. එච්චරයි. හරියට වහිනවා වගේ. ඉතින් අපි ඒකට නාමපදයක් හදාගෙන තියෙනවා හිත කියලා. එතකොට ඒ හදාගත්ත නාමපදේ තමයි මේ එකඟ කරන්න යන්නේ. ඒ ඇත්තටම අපි මේ වචනයක් තමයි මේ එකඟ කරන්න හදන්නේ. මෙතන වචනයක් නෙමෙයි භාවනාවේදී පේනවා වචනයක් නෙමෙයි මෙතන ක්‍රියාකාරීත්වයක් තියෙන සිතිවිලි එනවා යනවා එනවා යනවා එනවා යනවා. හරියට ශබ්ද ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා වගේ. කනට කොච්චර ශබ්ද ඇහෙනවද? ඒ වගේ සිතිවිලි එනවා එනවා එනවා. එච්චරයි. ඉන් එහා හිතක් තියනවා කියලා දැනලා තියෙනවා. ඔය හිතන එක ඇර හොඳට බලන්න. අපි කාලයක් භාවනා කරන්න උත්සාහ කළානේ. කොයි වෙලේ හරි දැන්ලා තියෙනවද හිතෙන එකට පිටින් එපිටින් පරිබාහිරව ඔහේ හරි හිතක් කියලා දෙයක් තියෙනවා කියලා. දුවන හිතක් තියෙනවා කියලා. එහෙම එහෙම දැනෙන්නේ නැහැ අපිට. දැනෙන එකම දේ තමයි මේ කල්පනාව ඒකේ මතක් වෙනවා. සිතිවිලි එනවා. Taman ගැන, අනුන් ගැන, අතීතය ගැන, අනාගතය ගැන සිතිවිලි එනවා. එච්චරයි. ඒතර මොකද්ද මේ එකක කරන්න ඕනේ කියන්නේ දැන්? දැන් සිතිවිලි එනවා යන එක නම් වෙන්නේ දැන් අර ප්‍රශ්නේ බලන්න කොච්චර වෙනස් විදිහකටද අපිට ඇහෙන්නේ. දැන් හිතක් තියෙනවා, ඒ හිතේ හිතුවනවා, මෙහෙ දුවනවා ඒක කොහාටවත් දුවන්න දෙන්නේ නැතුව නවත්තන්නට ඕනි කියලා ඔන්න අදහසක් ගත්තොත් ඒකේ එහෙම අදහසකට එන්න ඉඩ තියෙනවා. නමුත් දැන් භාවනා කරන්න ගියාම තේරෙනවානේ එහෙම හිතක් තියෙන බවක් අපිට දැනෙන්නේ නැහැ. තේරෙන එකම දේ සිතිවිලි එනවා යනවා එනවා යනවා. ඒතර මොකද්ද මේක එකඟ කරන්න තියෙන්නේ දැන්? මොනවද එකඟ වෙන්නේ? ඒ ඒ එකඟ බව කියන එක ওই විදිහට විස්තර කරන්න බැහැයි කියන එක තේරෙනවා. ඒක හරිය වැදගත් මේ එකඟතාවයට භාවනාමය අර්ථකථනයක් හොයාගන්න එක වචන වලින් නෙමෙයි භාෂාවෙන් නෙමෙයි භාවනාවෙන් අර්ථකථනයක් හොයාගන්න. මොකක්ද එහෙනම් එකඟ වෙනවා කියන්නේ? ඒකාග්‍රතාවය කියන්නේ මොකක්ද එහෙනම්? දැන් අපි අත්දැකීම් වලින්ම මේක මේ කාරණය සාකච්ඡා කරමු. මතිකාද මේ ප්‍රායෝගික ප්‍රශ්නයක් වන නිසා විභාගයකට පිළිතුරු ලියන්න තියෙන කාරණයක් නෙවෙයි විශේෂ සම්බන්ධ දෙයක් නෙවෙයි හැකියාවට සම්බන්ධ ඒ කාරණයක් නෙවෙයි ප්‍රායෝගික භාවනාවට සම්බන්ධ දෙයක් නිසා අපි භාවනාව පැත්තෙන් මේ කාරණය දිගටම දිගටම අත්දකින්න පුළුවන් ආකාරයෙන් විස්තර කරලා බලමු දැන් එකඟතාවය කියන්නේ මොකද්ද? අපි මානසික ඒකාග්‍රතාවය මොකක්ද කියලා අඳුනගන්න ටිකක් අපි බලමු අපිට තේරෙන තැනකින් පටන්ගෙන දැන් කිසියම් කාරණයක් සම්බන්ධයෙන් අපි කීප දෙනෙක් එකඟ වෙනවා කියන්නේ මොකද්ද? ගෙදර වෙන්න පුළුවන් අපි ඉන්න තුන් හතර දෙනා ගමනක් යන එක ගැන කොහෙද යන්නේ කියලා එහෙම නැත්නම් ගෙදර මොන තින්තද ගාන්නේ රාත්‍රියේට මොනවද කෑමට ගන්නෙ එහෙම නැතිනම් නිමාඩු කාලෙට කොහෙද යන්නේ දැන් මොනවා හරි ඒ වගේ කිසියම් කාරණයක් පිළිබඳව හැමදෙනාම එකඟ වෙනවා කියන්නේ මොකද්ද අපි හැමෝම එකඟතාවය පළ කරා. අපි හැමෝම එකඟ වුණා ඒ අදහසට කියන්නේ මොකද්ද? ඒ එතනදී බොහෝම පැහැදිලි ඒ එකඟ වීම කියන්නේ ඒකාග්‍රතාවය කියන්නේ විරුද්ධත්වයක් නැහැ. විරුද්ධත්වයක් නැති ස්වභාවයක මොනවටද විරුද්ධත්වයක් නැත්තේ කිසියම් තීරණයකට කිසියම් අදහසකට ඒ කිසියම් අදහසකට තීරණයකට එතන ඉන්න කාගේවත් විරුද්ධත්වයක් නැතිනම් අන්න අපි කියන හැමෝම ඒ අදහසට එකඟ වුණා ඒක තමයි ඒකාග්‍රතාවය කියන්නේ. බොහොම සරල දෙයක්. සරලව තේරුම් ගන්න පුළුවන් දෙයක්. දැන් ඊට වැඩිය සමාජයට ආවම හැමෝම එකඟ වෙනවා කියන්නේ මොකද්ද? කිසියම් ප්‍රශ්නයකදී සාකච්ඡා වෙන කාරණයකදී කිසියම් මතයකට මතයක් ඉදිරිපත් වුනහම ඒ මතයට කවුරුවත් විරුද්ධ වෙන්නේ නැතිනම් ඊට එරෙහිව කවුරුවත් යන්නේ නැතිනම් අන්න එතනදී වෙන්නේ හැමෝම එකඟ වුණා කියනවා. කියන්නේ විරුද්ධ මත නැහැ, විරුද්ධ අදහස් නැහැ. ඇත්තී එකම එක අදහසක්, එකම එක මතයක්, එකම එක තීරණයක්. එහෙම නැතිනම් වෙන්නේ මොකද්ද? මත දෙක තුනක් තියෙනවා. නුවර යනවද, කොළඹ යනවද, සුදු පාට ගන්නවද, කහ පාට ගන්නවද, කාන් කනවද, බත් කනවද? දැන් ඔන්න මත දෙක තුනක් තියෙනවා. ඉතින් මේ එක එක මතය අල්ලාගත්ත එක් එක්කෙනා ඒ මතය තහවුරු කරන්න හදනවා, ඒ මතය ක්‍රියාත්මක කරන්න හදනවා. අනිත් මතේ වැරදි කියලා. ඒක වැඩක් නෑ කියන දේ. අනිත් මතේ ගත්ත කෙනා ඒ ඒ අදහසම තහවුරු කරන්න හදනවා එතන කාමයක් නැහැ. කාමයක් නැහැ දැන් ගැටුමක් තියෙන හැප්පෙනවා. මේ මත එකිනෙකා එක්ක හැප්පෙනවා. මත අල්ලගත්ත අය හැප්පෙනවා. මෛත්‍රියකුත් නැහැ එතන ඊට පස්සේ. මිත්‍රත්වයත් අඩු වෙලා යනවා. බලන්න ඕනෑම තැනක මිත්‍රත්වය නැති වෙලා ගිය ඕනෑම අවස්ථාවක් අරගෙන බලන්න කොහොමද මිත්‍රත්වේ නැති වුනේ? ඔය අදහස් වලට ගැටිච්ච නිසා. දැන් ඔය කාරණය අපි ජනෑවොත් මනසට දැන් අපේ මේ සිතිවිලි කියලා කියන්නේ හරියට එක එක පුද්ගලයෝ වගේ මේ සිතිවිලි කියන්නේ හරියට පුද්ගල සමූහයක් වගේ. ඒ පුද්ගල සමූහයක එකතුවක් තමයි මේ අපි මනස කියලා කියන්නේ. වෙන 아무තු දෙයකට නෙවෙයි. පුද්ගල සමූහයක් නැත්නම් සිටිවිලි සමූහයක එකතුවක්. කෙලවරක් නැති සිටිවිලි වල එකතුවකට. දැන් අපිට පේන්නේ ඒ ටිකනේ අපිට හිත කියලා මනස කියලා පේන්නේ මොකද්ද? සිටිවිලි කන්දරාවක්. කෙලවරක් නැති ප්‍රමාණ කරන්නට බැරි පිටිවිලි මහා කන්දක්. දැන් එහෙම පිටිවිලි ගොඩක් එකට එකතු වුණාම දෙයක් තියෙනවා වගේ පේනවා. දැන් සමූහයක් කියන වචන ගන්න එක එක නාමපදයක් ඒක වචනයක් නේ සමූහයක් කියන්නේ. ඉතින් ඈතින් බලන්නේ සමූහයක් දිහා අපිට පේන්නේ එකක් වගේ. හැබැයි සමූහයක් කියලා දෙයක් නැහැනේ. ගිහිල්ලා බැලුවාම පේනවා එතන මිනිස්සු 10ක් 15ක් 100ක් 1000ක් ඉන්නවා. වෙන වෙනම ඉන්නේ. ඒ වෙන වෙන වශයෙන් සිටින මිනිසුන් දිහා සමූහයක් විදිහට අපිට බලන්න පුළුවන්. හැබැයි දැන් එතන ඒ අය එකිනෙකා එක්ක ගහ ගන්නවා නම් බැන ගන්නවා නම් එතන අපිට සමූහයක් කියලා පේන්නේ නැහැ. පිළ ගොඩක් පේන්නේ. දෙපැත්තක් පේනවා. එතන ගහගන්නේ දෙපැත්තක් නම් බැනගන්නේ දෙපැත්තක් නම් අන්න අපිට පේන එතන කණ්ඩායම් දෙකක් ඉන්නවා කියලා. අර ඒක වචනයක් පාවිච්චි කරන්න බෑ තවදුරටත්. එක කණ්ඩායමක් සමූහයක් කියන වචනේ තවදුරටත් පාවිච්චි කරන්න බෑ දැන්. දැන් කණ්ඩායම් දෙකක් කියලා කියන්න වෙනවා. ඊළඟට එතන කණ්ඩායම් තුනකට බෙදලා ගහ ගන්නවා නම් හතර පැත්තකට මත තියාගෙන බැන ගන්නවා නම් වාද කරනවා නම් බලන්න අර සමූහය තවදුරටත් නැති වෙලා දැන් සමූහය හොයාගන්නම නෑ. අර එකඟතාවය කියන එක නැත්තටම නැති වෙලා ගිහිල්ලා දැන් අන්න කණ්ඩායම් කණ්ඩායම් වැඩි වෙවි වැඩි වෙවි වැඩි වෙවි යනවා. ඔය දේම තමයි මේ අපේ මානසික ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ. මෙතන සිතිවිලි ගොඩක් තියෙනවා ඇවිල්ලා යන ඒ සිතිවිලි සියල්ලේ එකතුවකින් අපිට පේනවා මනස කියලා දෙයක් තියෙනවා වගේ එච්චරයි හරියට අර මිනිස්සු ගොඩාක් එකතු වෙනාම එතන එක කණ්ඩායමක් වගේ පේනවා වගේ හැබැයි එතන හොඳට ලං වෙලා බැලුවොත් හැම මිනිස්සු දෙන්නෙක් අතරම ඉඳ කියනවා එහෙම එක කණ්ඩායමක් කියන්න බෑ එතන මිනිස්සු ගොඩක් ඉන්නේ හරියට කැලයක් කිව්වා වගේ කැලේ කියන්නේ ඒක වචනයක්. හැබැයි හොඳට ගිහිල්ලා බලන්න මේ කැලේ කියන්නේ මොකටද කියලා. ගිහිල්ලා බැලුවහම තේරෙයි වෙන් වෙන්න වෙන් වෙන්න ගස් ටිකක් තියෙනවා. ඒ අර කැලේ කියලා අමුතුවෙන් ගන්න දෙයක් නැහැ නේ එතන. තියනවාද ගස් ටික ඇරෙල ගස් ටික නැතුව කැලේ කියලා වෙනම ගන්න තැන ගන්න දෙයක් නැහැ. ඔය ගස් ටික එකට එකතු වුනහම අපි වචනයක් පාවිච්චි කරනවා කැලේ කියලා. එච්චරයි. අමුතුවෙන් කැලේ කියලා දෙයක් නැහැ. ඒකම තමයි මනස සිත කියන එකට කියන්න තියෙන්නේ. ඔය සිතවිලි ගොඩක් එකට එකතු වුනහම මනස කියා දෙයක් තියනවා වගේ හැඟෙනවා අපිට. තියනවා වගේ දැනෙනවා. තියනවා වගේ පේනවා. හැබැයි එහෙම මනස කියලා ඔය කැලේ කිව්වා වගේ නිසා අමුතුවෙන් දෙයක් නැවිසිතවිලි ටික පැත්තකට දැම්මොත් මනස කියලා දෙයක් හොයාගන්න නැති වෙලා යනවා. හරියට මේ ශරීරයත් ඒ වගේනේ. දැන් මෙතන සෛල ගොඩක් තියෙන්නේ. ඒ සෛල එක එක රටාවට එකතු වුණාම ඔන්න ඇහැ කියලා එකක් හැදෙනවා. කන, නාසය, කොණ්ඩේ එක එක විදිහට නියපොතු හැදෙනවා. හැබැයි මෙතන තියෙන්නේ සෛල ගොඩක්. ඒ වගේම තමයි ඊටතරිය සරලයි මනස කියන දේ. දැන් මේ සිතිවිලි සමූහය එක අදහසක ඉන්නවා නම් එතන ගැටුමක් නැහැ. එක මතයක ඉන්නවා නම් එතන ගැටුමක් නැහැ. එක තීරණයක ඉන්නවා නම් එතන තියෙන්නේ කාමය. කොතනද ඒ සිටිවිලි තියෙන තැන. අභ්‍යන්තරයේ ආධ්‍යාත්මයේ තියෙන කාමයක්. එතන ගැටුමක් තියෙන්න බෑ. හරියට එකම අදහසක ඉන්න පවුලක් වගේ එකම අදහසක තියෙන ඇත්ත වැඩ කරන කාර්යාලයක් වගේ එතන ගැටුමක් නැහැ අසහනයක් නැහැ. තියෙන්නේ කාමයක්, සතුටක්, මෛත්‍රියක්, මිත්‍රත්වයක්. හැබැයි එහෙම වෙන්නේ නැහැ අපේ හිතේ. ඒකයි ප්‍රශ්නේ. මේ අපේ සිටිවිලි එක සිටිවිල්ලක් අනිත් සිටිවිල්ලට කැමති නැහැ. තියෙනවා විරෝධයක් තියෙනවා අකමැත්තක් ප්‍රතික්ෂේප කිරීමක් අපි අනිත්‍යයට අකමැති වෙනවා වගේ අනිත්‍යය ප්‍රතික්ෂේප කරනවා වගේ මේ සිතිවිලි අනිත් සිතිවිලි ප්‍රතික්ෂේප කරනවා මේ සිතිවිලි අනිත් සිතිවිලි එපා කියලා කියනවා ඒවට විරුද්ධ වෙනවා එක සිතිවිල්ලක් කිව්වහම මේ දේ කරමු කියලා හා කියන්නේ නෑ තව සිතවිල්ල. ඒ සිතවිල්ල කරන්නේ එයාට ඕනේ වැඩේ. සිතවිල්ලක් කියනවා අපි ඇහුම්කන් දෙමු කියලා. දැන් හිතෙනවනේ අපිට. ආ දැන් ඇහුම්කන් දුන්නොත් හොඳයි මොනවට හරි. දැන් මෙතන කියන්නේ හිතෙනවා අපිට ඇහුම්කන් දෙන්න. හිතෙනවා කියන්නේ මොකක්ද? ඇහුම්කන් දුන්නොත් හොඳයි කියන සිතවිල්ල එනවා. දැන් ඒ සිටිවිල්ල කියන දේ අහනවද තව සිටිවිලි? අනිත් නෑ. ඒ එහෙම මේ සිටිවිල්ල කිව්වට ඇහුම් කන් දෙන්න ඕනේ කියලා තව සිටිවිල්ලක් කියනව නෑ. ඔයාට ඕන නම් ඇහුම් කන් දෙන්න මට ඊට වැඩිය වැඩක් තියෙනවා. මට ඊයේ සිද්ධියක් තියෙනවා. ඒක ගැන ටිකක් හිතන්න ඕනේ. ඉතින් ඒ සිටිවිල්ල උත්සාහ කරනවා අර අතීත සිද්ධිය ගැන ආවර්ජනය කරන්නට එක සිතවිල්ලක් උත්සාහ කරනවා ඇහුම්කන් දෙන්නට තව සිතවිල්ලක් උත්සාහ කරනවා ආවර්ජනය කරන්න. දැන් සිතවිලි දෙකක් නම් තියෙන්නේ පොඩි ගැටුමයි. නෑ එහෙම නෑ. ඔන්න තව සිතවිල්ලක්. දැන් එයා කැමති නෑ මේ දෙන්නටම. මේ දෙන්න එක්කම එකඟ වෙන්නේ නෑ. වර්තමානයේ ඇහුම්කන් දීමට එයා එකඟ වෙන්නේ නැහැ. අර අතීතය ආවර්ජනය කිරීමට එකඟ වෙන්නේ නැහැ. එයා හෙට හෙට මුණ ගැහෙන්න ඉන්න කෙනෙක් ගැන හෙට යන්න තියෙන ගමනක් ගැන එයා සැලසුම් කරනවා බලාපොරොත්තු හදා ගන්නවා සිහින දකිනවා. එයාට අවශ්‍ය නැහැ ඇහුම්කන් දෙන්න ඒ සිටිවිල්ලට ඕනේ ඊය ගැන හිතන්න දැහුම් කන් දෙන සිටිවිල්ල එයාට ඕනෙත් නෑ ඊයේ හිතන් ගැන හිතන්නත් හෙට ගැන බලාපොරොත්තු හදාගන්නත් ඊයේ සිද්ධිය පිළිබඳ මරණය කරන සිටිවිල්ල ඒ සිටිවිල්ලට අවශ්‍ය නෑ ඇහුම් කන් දෙන්නවත් අනාගතය පිළිබඳ සැලසුම්වත් දැන් බලන්න මනසට වෙලා තියෙන දේ අපිට මොකද්ද වෙලා තියෙන්නේ මේක නෙමෙයිද වෙන්නේ ඒ සිටිවිලි තුනක් තවත් වෙනවනම් තව සිටිවිල්ලක් ඇවිල්ලා බලන්න කෑවද දවල් තේ බිව්වද? ඉතින් ඒ ඒ සිතිවිල්ලට අවශ්‍ය ඒ ශාරීරික කුසගින්න පිපාසයේ ඒක ගැන හිතන්න. එයා කියනවා මට අහුම්කම් දෙන්න ඕනෙත් නෑ ඊයේ හිතන්න ඕනෙත් නෑ හෙට ගැන හිතන්න ඕනෙත් නෑ මේ වෙලාවේ බඩගින්න ගැන පිපාසය ගැන මහන්සිය ගැන දාඩිය ගැන එයා හිතනවා. දැන් හතර පැත්තකට බෙදිලා අපේ මනස ඉතින් එකඟතාවයක් තියෙයිද? ওই නැතිකම තමයි දුවන හිත කියලා කියන්නේ. 아무තු හිතක් නෙමෙයි, විසිරුණු හිතක් කියන්නේ මේ හිත විසිරෙනවා නෙමෙයි. මේ එන එන සිතිවිලි අතර නැහැ එක මතයක්, එක අදහසක්, එක හඬක්, එක කොඩියක් යටතේ ක්‍රියා කරන ස්වභාවයක්. මේ තවත් එන්න පුළුවන් හතරක් නෙමෙයි. අවසිතිවිලි එන්න පුළුවන් දැන් හිතෙනවා ටිකක් ඒක ගැන හිතනවා වාඩි වෙලා ඉඳලා ඒ අතර තවත් සිතිවිල්ලක් එන්න පුළුවන් මේ කියන දේ එයා විනිශ්චය කරනවා මේවා හරිද එහෙම හොයලා බලන සිතිවිල්ලක් එනවා තව සිතිවිල්ලක් ඇවිල්ලා බලනවා මේ මීට කලින් කියවපු පොතක තියෙන කාරණයක් එක්ක සංසන්දනය කරනවා මේ කියන දේ බලන්න එක මොහොතේ අපේ සිතිවිලි කී පැත්තකට යනවද ඒ සිතවිලි දෙකක් නැහැනේ එකඟ වෙලා. දැන් මේ தત્ත්වය නෙමෙයිද ආහාර ගන්න විට තියෙන්නේ. මේ தત્ත්වය නෙමෙයිද අපි ස්නානය කරනකොට තියෙන්නේ. මේ தત્ත්වය නෙමෙයිද පොතක් කියවන විට රූප වාහිනිය බලන විට නිදාගන්න යන විට මේ හැම මොහොතකම මෙන්න අපේ හිත කියන දේ ස්වභාවය මෙන්න අපේ මනසේ පැවැත්ම මේක තමයි ඇත්ත తත්වය. දැන් මෙන්න මේ එකකට එකක් සම්බන්ධ නැති එකකට එකක් එකඟ නොවන එක කොඩියක් යටතේ එක හඬක් යටතේ එක අදහසකට අනුව වැඩ කරන්නේ නැති මේ සිටිවිලි එක්කයි අපි භාවනා කරන්න වාඩි වෙන්නේ. ඒතර මෙතන වෙන දේ අපිට බොහොම පැහැදිලි. හිත එකඟ කරගන්න කලින් මේ වෙන දේ පැහැදිලි කරගන්නට ඕනේ. මේ අමුතුවෙන් එකඟ කරනවා කියලා දෙයක් නෑ මෙතන. එහෙම මේ මොනවා හරි තැන් තැන් වල තියෙන දර ටිකක් අපි එකතු කරලා එක මිටකට ගන්නවා වගේ එහෙම දෙයක් නෙමෙයි මෙතන වෙන්නේ. ඊට වැඩි හුඟක් වෙනස් දෙයක්. දැන් අපි භාවනාවේදී මොකද කරන්නේ? දැන් අපි එතෙන් කියන්නේ දැන් මොකද්ද භාවනාවේදී කරන්නේ? අපි අදහසකින් වාඩි වෙලා. මොකද්ද අදහස? අපි හිතමු මං හුස්ම ඇතුල් වීම පිටවීම ගැන අවධානයෙන් සිටිනවා. ඒක සිටිවිල්ලක් ඒ සිටිවිල්ලෙන් අපි වාඩි වෙනවා. වාඩි වුණාම දැන් ඒ හිතවිල්ලට අනුව ඔක්කොම වැඩ ටික වෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අර සූර්ය වාදනේ නා ඒක අහන්න ඕනි ටිකක් එන්නේ නැත්නම් ඒක මහා කරදරයක් කියලා ඒකත් එක්ක අමනාප වෙන සිතිවිල්ලක් එන්නේ නැත්නම් බස් එක තියෙන්නේ කීයටද කියන ඒ සිතිවිල්ලත් එන්නේ නැත්නම් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ අපිට තියෙන ওই සිතිවිල්ල විතර නම් මොන සිටිවිල්ලද අර වාඩි වෙනකොට අපි වාඩි වුණානේ කිසියම් අරමුණකින් මේ වාඩි වෙන්නේ මම ආස්වාද ප්‍රස්වාස අඳුනගන්න කියලා එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ ඒ සිටිවිල්ල විතරක් හිතේදී අපිට මුළු කාලෙම හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා දැනි නමුත් එය නෙමෙයි ප්‍රායෝගික ඇත්ත එහෙම නෙමෙයි වෙන්නේ ඒ සිතිවිල්ල වාඩි වෙනවත් එක්කම අමතක වෙන්න තියෙනවා. අමතක වෙනවා කියන්නේ මොකද්ද? තව සිතිවිල්ලක් එනවා. ඒ සිතිවිල්ලක වැදගත් නෑ මේ කලින් සිතිවිල්ල මොකද්ද? ඇයි මේ වාඩි වුනේ? එයා අහන්නේ ඇයි මේ වාඩි වුනේ? ඒවා වැරද්ද. මටත් වැරද්දක් තියනවා කරගන්න. එහෙම මේ සිතිවිලි අහන්න පුරුදු වෙලා නෑ. එක පැත්තකින් හරීම අකීකරු සිතිවිලි මෙතන තියෙන්නේ අහන්නේ නැහැ. එයා එකපාරට එතෙන්ට කඩාගෙන පැනලා අර කවුරුවත් කරගෙන හිටිය වැඩක් නැද්ද? එයා කඩාගෙන පැනලා එයාට ඕනේ දේ කියනවා. ඒකනේ අපි හිත දුවනවා කියන්නේ. එයා කියනවා දැන් මට උදේ කෙනෙක් හම්බුනා නම් දැන් එයා ගැන හිතන්න පටන් ගන්නවා. එයා ගැන හිතමු කියලා කියනවා මේ සිතිවිල්ල ඇවිල්ලා මට. කිව්වහම මොකද වෙන්නේ? දැන් මම වාඩි වුණේ ආස්වාද ප්‍රස්වාද ගැන අවධානයෙන් ඉන්න. ඒ සිතවිල්ලෙන් වාඩි වෙන්න. ඒ වාඩි වෙලා පළවෙනි ආස්වාදය, පළවෙනි ප්‍රස්වාදය දැනගන්න කලින් සමහර විට දැනගන්නවත් එක්කම ඒ මැද්දට කොහෙන් හරි තව සිතවිල්ලක් හදාගෙන පාත් වෙනවා. ඒ මොකද්ද එයා අරන් එන්නේ? එයා මට කියනවා අර උදේ මුණ ගැහුණු කෙනා ගැන අපි ටිකක් හිතමුද? එයා කියපුවා ගැන ටිකක් කල්පනා කරමුද? ඇයි මේ මනුස්සයා එහෙම කිව්වේ? මොකද කරන්නේ ඒ සිතවිල්ල මට යෝජනාවක් ඉදිරිපත් කරනවා. දැන් එහෙම යෝජනාවක්, එහෙම පෙළඹවීමක් කරාම මට අමතක වෙනවා ඇයි මම වාඩි වුනේ කියලා. අමතක වෙලා මම මේ දෙවෙනි සිතුවිල්ල කළ යෝජනාව ඉස්තිර කර ඒ අනුව කල්පනා කරන්න පටන් ගන්නවා. දෙයක් කිව්වනම් ඒ උදේ හම්බුණු කෙනා ගැන හිතන්නේ මම හිතන්න පටන් ගන්නවා. ඒක ගැන ටිකක් හිතනවා. එහෙම සිතමින් සිතමින් ටික වෙලාවක් ඉන්නකොට ඒ ගැන සිතවිලි ඇති කරගනිමින් ඉන්නකොට ඒ මැද්දට ඔන්න තවත් සිතවිල්ලක් හදාගෙන පාස් වෙනවා. එයා බලන්නෙත් නෑ මේ මිනිස්සයා මොකටද වාඩි උනේ දැන් මේ මොකද්ද කරන්නේ? ඒව ගැන කිසිමේ චාරිත්‍ර කියන ඒවා ඔක්කොම අමතක කළා. ඒ සිතුවිලි වලට කල්යාණ මිත්‍රවරුනි චාරිත්‍ර කියලා දෙයක් නැහැ. චාරිත්‍රය කියන එක බාහිර දෙයක්. මේ අපි පිටින් හදාගත්ත දෙයක්. සිතුවිලි වලට සිරිත් විරිස් නැහැ. සිතුවිලි වලට ආචාර ධර්ම කියලා කොටසක් නැහැ. සිතිවිලි වලට සංස්කෘතිය කියලා දෙයක් නැහැ. ඒව ඔක්කොම සිතිවිලි වලට පිටින් තියෙන දෙයක්. සිතිවිලි වලින් හදාගත්ත දේවල් වෙන්න පුළුවන්. නමුත් අපි කෙලින්ම සිතිවිලි වලට ගියාම නීති නෑ, සදාචාරයක් නෑ, ආචාර ධර්ම ටිකක් නෑ, සිරිත් සිරිත් නෑ. හරීම ස්වභාවික විදිහට ඒ සිතිවිලි ක්‍රියා කරනවා. තුන්වෙනි සිතිවිල්ලක් හදාගෙන පාත් වෙනවා. මොකක් හරි මුදල් පිළිබඳ යාට ඕන හිතන්නේ. අඳුමක් ගන්නට ඕන දැයකට සල්ලි තියනවද? කාට හරි ඇඳුමක් අරන් දෙන්න ඕනේ. ඒකට සල්ලි තියනවද? මොකක් හරි ඔන්න යා ආර්ථික ප්‍රශ්නයක් ගෙනල්ලා දානවද? ඒ තුන්වෙනි සිතවිල්ල මට කියනවා මේ ආර්ථික ප්‍රශ්න ගැන ටිකක් කල්පනා කරමුද? දැන් එහෙම කිව්වහම මට මොකද වෙන්නේ? මට කොහොමද දැන් අමතක වෙලා තිබුණේ මං වාඩි වුණේ ඇයි කියලා ඊළඟට අර උදේ මුණ ගැහුණු කෙනා ගැන කල්පනා කර කර ඉතිය. දැන් ඒකත් අමතක වෙලා ගිහිල්ලා මම අර තුන්වෙනි සිතිවිල්ල කළ යෝජනාව ස්ථිර කරමින් අර ආර්ථික ප්‍රශ්න ගැන හිත හිතේ. මේ ඒක ටික දුරක් හිතනවා. ඒ ගැන සිතිවිලි ඇති කරනවා. එයත් එක්ක ටික දුරක් යනවා ගලාගෙන. පාලන. ඉතින් යනකොට ඔන්න ආපහු තව සිතිවිල්ලක් එන්න පුළුවන් දැන් ටිකක් ධන විස්තර දෙනවා කියලා. ඉතින් එතකොට බලනවා දැන් කොයි වෙලේද කකුල දිගාරින්ද ලැබෙන්නේ? එයා කියනවා ධන විස්තර ඉදෙන එක ගැන හිතමුද? ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නේ කියලා. ඒ කිව්ව ගමන් මට මේ සිතිවිලි තුනම මතක නෑ. හතරවෙනි සිතිවිල්ල ඒ ගැන සිතමින් යනවා. මේකයි මිත්‍රවරුනි ඇත්ත తত্ত্বය අපේ හිතේ ওই හිත කියන දේ සිද්ධ වෙන ඇත්තම ස්වභාවය ඔකයි. මේකට තමයි අපි හිත දුවනවා කියන්නේ හිත විසිරෙනවා කියන්නේ හිත එකඟ නැහැ කියන්නේ දැන් මේ தত্ত্বය අපි අත්දකින්නට ඕනේ අපි අත්දකිනවා හැබැයි මේක තේරුම් අරන් නැහැ මොකද්ද මේ වෙන්නේ කියන එක දැන් මේක තේරුම් ගත්තහම අපිට අවබෝධ වෙන කාරණයක් තියෙනවා මොකද්ද පළවෙනිම එක තමයි මේ අමතක වීම කියන එක. අපි කර කර හිතියදී අමතක වෙන්නේ ඇයි? ඇයි අපිට බැරි දිගටම මතක තියාගෙන ඉන්න මම මේ වාඩි වුණේ මොකටද කියන අන්නේ අමතක වීමට තමයි කියන්නේ සිහිය නැති වෙනවා කියලා. දැන් මේ සිහිය සතිය කියන දේ කිසියම් දුරකට තිබුණොත් ඒ සිහිය සතිය තියෙන තාක්කල් දන්නවා මොකද්ද වෙන්නේ කියලා. ඇයි වාඩි වුනේ කියලා. ඇයි මේ ඇස් දෙක පියාගත්තේ කියලා. එයා සිහිය තිබුණා කියලා සද්ද ඇහෙන්නේ නැත්නම් ඇහෙනවා. බෙර ගහනවා ඇහෙනවා, කපුට කෑ ගහනවා නේ. හැබැයි ඇහුණට එයා දන්නවා මම වාඩි වුණේ කපුට කෑ ගහන එක අහන්නවත් බෙර ගහන එක ගැන හිතන්නවත් නෙමෙයි කියන්නේ. හැබැයි සිහිය නැති වෙච්ච ගමන් එයා අතරමං වෙනවා. සිහිය නැති මනසක් කියන්නේ මං මුලා වූ මනසක්. සිහිය නැති පුද්ගලයෙකු කියන්නේ අතරමං වූ පුද්ගලයෙක්. එයා මහා වීදි ගොඩක කොහේ යනවද කියන්න දන්නේ නැතුව ඔහේ ඒ වීදියෙන් මේ වීදියට අර හන්දියෙන් වම් පැත්තට මේ හන්දියෙන් දකුණු පැත්තට ඔහේ හැරෙමින් පටන් ගත්ත තැන දන්නෙත් නෑ දැන් ඉන්න තැන දන්නෙත් නෑ කොහාටද යන්නේ කියන එක දන්නෙත් නැතුව කවුම් ගහන කෙනෙකු බවට පත් වෙනවා සතිය නැති වෙච්ච ගමන්න හරියට හබලක් නැති රුවලක් නැති ඔරුවක තත්ත්වයටපත් වෙනවා මහ මූද මැද තියෙන සිහිය නැති වෙච්ච ගමන්. කොහාට යන්නද දන්නේත් නැහැ, කොහොම යන්නද දන්නේත් නැහැ. රැල්ලක් එනකොට වම් පැත්තට ගහගෙන යනවා, දියවැලක් ආවම ඒ ඔස්සේ යදගෙන යනවා, රැල්ලක් ආවම උඩට යනවා. කුලකක් ආවම එක තැන කැරකෙනවා. ඒ தත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මේ දුවන හිත නැත්නම් විසිරුණු හිතට මූලිකම හේතුව තමයි සිහිය අවධානය නැතිකම තුළ ඇති කරගත යුතු වැදගත්ම ගුණාංගයක් නැතිනම් දක්ෂතාවයක් කුසලතාවයක් තමයි සිහිය අවධානය. සිතිවිලි එන්න පුළුවන්. හබ්ද හෙන්න පුළුවන් වගේ. සිතිවිලි එයි. හැම පැත්තෙම යෝජනාදායි. දැන් බලන්න ඔය හැස්සීම් වල මූලාශ්‍රයේ ඉන්න සභාපතිවරයෙකුගේ කාර්යය මොකක්ද? එයා කියන න්‍යාය පත්‍රයට අනුව මීළඟට තියෙන්නේ ලබන මාසේ යන විනෝද ගමන ගැන කතා කරන්නේ. ඉතින් එතකොට ඒ පිළිබඳ අදහස් කියන්න. ඉතින් ඒක සමාජිකයෙක් කියන ප්‍රාන්තාධිකරයන් තව කෙනෙක් කියන ගමන් පොරොන්දරුයන්. ඉතින් ඒ ඔක්කොම මේ මාතෘකාවට අදාළනේ. හැබැයි ආස්ත කෙනෙක් ඔන්න හිතපුවම නැකිట్లా වෙන කාරණයක් කතා කරන්න පුළුවන්. ගිය මාසේ කරපු වැඩක්. ඉතින් ඒතකොට සභාපතිවරයෙක්ගේ කාර්යය මොකද්ද? නෑ මහත්මයා අපේ මේ වෙලාව වෙන් කරලා තියෙන ඔකට නෙමෙයි. ඔය අදහස මේ වෙලාවට අදාළ නෑ. ඒ නිසා කරුණාකරලා මාතෘකාවට අනුව කතා කරන්න කියලා කියන එක තමයි සමහරට කියන්නේ. හැබැයි එහෙම මිනිස්සු එක එක අදහස් දාන එක වළක්වන්න බෑ. එහෙම අදහස් දැම්මහම ඒ අදහස අඳුනගන්න ඕනේ අපි මේක මේ මාත්‍රිකාවට අදාළ දෙයක් නෙමෙයි මේ වෙලාවට අදාළ එකක් නෙමෙයි ඒ ගැන හිතන්න යන්න එපා කතා කරන්න එපා හැබැයි එහෙම මේ සභාපතිවරයාට ඒ අවධානය අවබෝධය තිබුණ නැත්නම් ඔක්කොටම අමතක වෙලා යනවා මේ මොකක් ගැනද කතා කරමින් හිටියේ ඊළඟ රැස්වීම සම්පූර්ණයෙන් පෙරලෙනවා ඒ ගිය මාස ගැන කතා කරන්නේ. දැන් ඒ දේම තමයි අප හැමදෙනාටම තියෙන මක්නිසාද ඒක තමයි හැමදෙනාගේම මූලික මානසික ස්වභාවය. සිහිය නැතිකම, අවධානය නැතිකම, සිතිවිලි එනේන සිතිවිල්ල වර්තමාන මාත්‍රිකාව බවට පත් කරනවා. ඔය ඒ නිසා තමයි ඔය රචනා ලිවීම ඉතාම වැදගත් වෙන්නේ මාත්‍රිකාවකට අනුව. දැන් රචනයේක බලන කාරණා අතර ලකුණු දෙනකොට වැදගත්ම කාරණයක් තමයි මේ මුළු පිටුගානම ලියලා තියෙන්නේ මාත්‍රිකාවට අදාළවද පිටු 50ක් 100ක් ලියන්න පුළුවන් නමුත් මාත්‍රිකාවෙන් පිටනම් එක ලකුණක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒතර මාත්‍රිකාවෙන් පිට ලියවෙන්නේ කොහොමද? හිතන හිතන එක ලියනවා. හිතන හිතන එක ලියන්න ගියාම අපේ හිතේ ස්වභාවය අනුව මාත්‍රිකා 100ක් ගැන ඒ රචනෙ ලියලා ඇති. එක මාත්‍රිකාවක් ගැන නෙමෙයි මාත්‍රිකා එනේනේව ගැන ලියලා තියෙනවා. හිතන හිතන එක ලියලා තියෙනවා. ඒතර මාත්‍රකාවට අදාළව රචනයක් ලියවීමේ දක්ෂතාවය මොකද්ද? කෙනෙකුට පුළුවන් වෙනවා හිතෙනවා හිතන එක වළක්වන්න බෑ. එයාට අම්මා ගැන හිතෙනවා, තාත්තා ගැන හිතෙනවා. මාත්‍රකාව ශ්‍රී ලංකාවේ අනාගතය වෙන්න පුළුවන්. හැබැයි උදේට කාපු දේ හිතෙනවා ඒ හිතුණා කියලා උදේට මම පාන්ත යවා කියලා ශ්‍රී ලංකාවේ අනාගතය කියන මාතෘකාවට පිළින රචනෙට එයා ලියන්නේ නැහැ. එයා දන්නවා මේක මේ රචනෙට අදාළ දෙයක් නෙමෙයි. හැබැයි ඒක හිතෙන එක වළක්වන්න බෑ. උදේට මොනවද කෑවේ කියලා හිතෙන එක වළක්වන්න බෑ. හිතුණට ඒක සිතවිල්ලක්. ඒ සිතවිල්ල මේ මම ලියන රචනයට කොහෙත්ම අදාළ නැහැ. අදාළ නැත්නම් එයා ඒ සිතවිල්ල මේ රචනයේ කොටසක් බවට පත් කරන්නේ ඒක එතනින්ම අත්හැරලා දානවා. දෙනේන සිතිවිලි එහෙමයි. බලනවා මේක මාත්‍රිකාවට ගැලපෙනවද නැද්ද? ගැළපෙනවා නම් රචනෙට එකතු කරනවා නොගැළපෙනවා නම් හින්නම අතහැරලා දානවා. අන්න සිහියෙන් අපි කරන්නේ එයයි. මේ සිතිවිලි එන එක නවත්තනවා නෙමෙයි. දාහක් ගැන හිතෙන්න පුළුවන් අපිට. හැබැයි ඒ දාහ ගැනම අපි හිතන්නට යන්නේ නැහැ. හඳුනා ගන්න මෙය මාත්‍රිකාවට අදාළද? මෙය භාවනාවට අදාළද? මෙය මා මේ පාඩම් කරන එකට අදාළද? අදාළ නැත්තම් ආවට කමක් නෑ ආව වගේ මෙයාට යන්න ආරින්න. ඒ යෑම තුල ඕනතරම් සිටිවිලි එයි. අදහස් එයි හැබැයි ඒ අදහස් ඔහේ එතනම එතනම එතනම නැති වෙලා යයි. අන්න එකද වූ මනස කියන්නේ ඒකාග්‍රතාවය කියන්නේ ඒබඳු වූ මානසික ස්වභාවයකට විවිධ අදහස් හැබැයි ඒ එනේන අදහස් හැම එකක්ම ක්‍රියාත්මක කරන්න යන්නේ නැහැ කෙනෙක්. එයා තීරණය කළා නම් මේ වෙලාවේ මම කරන්නේ මේ දේ කියලා ඊට අදාළ නැති කිසිම අදහසකට එයා ඉඩ දෙන්නේ නැහැ. අදහස් එයි. අදහස් එන එක නතර කරන්න යන්නේ ඒක අවශ්‍ය නැහැ නතර කරන්න. හැබැයි ඒ එන කිසිම අදහසක් ගැන එයා රචනා ලියන්න යන්නේ තමන්ගේ මූලික රචනයට එකතු කරන්න හදන්නේ ඒ හිතන හැම මනස්කාරයක්. අතරමං වෙන්න යන්නේ සිතවිලි අතර. ඒ සිතවිලි අඳුනා ගැනීම අඳුනාගෙන අතහැරලා දාන්න. සිතවිලියයි එන එක අඳුනාගන්න අතාරින්න අතාරින්න අතාරින්න අන්න එතනදී එහෙම අපිට සිතවිලි අඳුරගෙන අතාරින්න පුළුවන් නම් අවධානය ආපහු යයි මූලික මාතෘකාවට හුස්ම ඇතුල් වීමට හුස්ම පිටවීමට එතනදී මොනවද කරන්නේ අන්න අපි හිත කියලා කියනවා නම් මනස කියලා දෙයක් ගැන කතා කරනවා නම් නැත්නම් මේ සිටිවිලි සිටීම කියන එක ගත්තාම අපිට කියන්න පුළුවන් මුළු හිතම භාවනා කරනවා කියලා. එතන නෑ ඊයේ ගැන හිතන කෙනෙක්, හෙට ගැන හිතන කෙනෙක්, කෑම ගැන හිතන කෙනෙක්, පල්ලි ගැන හිතන කෙනෙක්, වියදම් කරන එක ගැන, ඉදිරි කරන එක ගැන, හම්බ කරන එක ගැන හිතන කෙනෙක් නෑ. හිත මොදේ කියන යෝජනාවයි. ඒක වළක්වන්න බෑ. මේ දෙකේ වෙනස හඳුනාගන්න. හිත මොද හිත මොද හිත මොද කියන යෝජනා හැම පැත්තෙන්ම සිතිවිලි විදිහට ඔබ තුලට එයි. ඔබට ඇහෙයි. මේ සිතිවිලි කෑ ගහලා කියනවා ඇහෙයි. ඇස් දෙක වහගත්ත ගමන්ම හුස්ම දිහා බලන්න පටන් ගත්ත ගමන්ම හැම පැත්තෙන්ම මේ සිතිවිලි කෑ ගහලා මුර ගාලා කියයි අපි අර දේ ගැන හිතමුද මේ දේ ගැන හිතමුද හැබැයි ඔබ සිටින්නේ සිහියෙන් නම් අවධානයෙන් නම් සතියෙන් නම් තියෙන්නේ ඒ කියන ඒවා අහගෙන අතහැරලා දාන්න. ඒවා බාර ගන්න යන්න එපා. හා කියන්න යන්න එපා ওই කිසිම සිතිවිල්ලකට. හා කියපු ගමන්න අන්න ඒක තමයි පාස්වර්ඩ් එක මේ හිත දුවන්න. නිකම්ම හිත දුවන්න බෑ. ඒකට අවශ්‍යයි මුරපදයක්. මොකද මේ මුරපදේ ඔය එනේන හැම අදහසකටම අපි හා කියන්න ඕනේ. ඉස්තිර කරන්නට ඕනේ. යෝජනාවක් ආවට බෑ. කතා කරන්න ඒක ඉස්තිර කරන්නට ඕනේ කවුරු හරි. මේ සිතිවිලි කරන්නේ විවිධ යෝජනා ඉදිරිපත් කිරීමයි ඉස්තිර කිරීමේ වගකීම තියෙන්නේ ඔබේ යතේ මගේ යතේ. ඉතින් අපිට තියෙ නැති වෙච්ච ගමන් මේ තප්පරයෙන් තප්පරයේන নানা ප්‍රකාර විකාර හැම සිටිවිලි කියන යෝජනාවක්ම අපි ඉස්තිර කරනවා. ඒක මත බව අපි ඉස්තිර කරනවා. හැබැයි ඉස්තිර කළා අපිට මතක නැහැ මීට කලින් මොන සිටිවිල්ලද මම ඉස්තිර කරේ. ඊට කලින් මොන සිටිවිල්ලද? එන්නේ එන සිටිවිල්ල ඉස්තිර කරමින් ඒ හා කියමින් අපි ඒ සිතිවිලිත් එක්ක ඔහේ අතරමං ඒ නිසා භාවනාවේදී සිතිවිලි එනකොට අවදියෙන් ඉන්න. ඒ සිතිවිලි මොනවද කියන්නේ කියලා අහගන්න. කොළඹෝන හැටි දකින්න. හා කියන්න යන්න එපා. හා කියන්න අවශ්‍ය නැහැ. ඒක තරහ වෙන්නේ නැහැ. හා කියන්න ඕනේ නැහැ. ඔහේ ඉන්න නිහඬව. ඒ නිහඬතාවය තුළ සිහියෙන් නිහඬව සිටීම තුළ කවුරු හරි ඇවිල්ලා ගමනක් යන්න එන්න කිව්වහම අපි hina වෙලා නිහඬව ඉන්න පුළුවන්. ඒ නිහඬතාවය තුළ ඇත්තටම මේ යෝජනාව එහෙම්මම මැකිලා යනවා. ඒකට පණ නැහැ. ස්ථිර නොවුණු යෝජනාවකට නැහැ පණක් ක්‍රියාත්මක වෙන්න. නැහැ නීතිමය බලයක්. අධිකාරි බලයක් නැහැ ඉස්තිර නොවු යෝජනාවක් ක්‍රියාත්මක කරන්න. අඩුම ගානේ සාකච්ඡා කරන්නවත්. ඒ தත්වෙම තමයි මේ මනසටත් තියෙන්නේ. ඒ සිටිවිලි වලට ඔක්සිජන් දෙන්න යන්න එපා. ඒවට කිහිලි කරු සපයන්න එපා. මේ ඇවිල්ලා යන්න හරි. ආව විදිහටම යන්න. තරහින් නෙමෙයි. අපි එන්නේ කිව්වේ නෑනේ. ඒවා එනවා. ඇවිල්ලා යන්න හරි. හැබැයි අපි ඒවත් එක්ක යන්නේ නැහැ. අන්න එතනදී දුවන්නේ නැති හිතක් කියන්නේ මොකද්ද කියන එක පිළිබඳ අත්දැකීමක් අපට ලැබෙයි. 아무තු දෙයක් නෙමෙයි. සිතිවිලිත් එනවා. ඒක නතර වෙලා නෙමෙයි සිතිවිලි එනවා. හැබැයි ඒ සිතිවිලි කොච්චර ආවත් අපි ඒ සිතිවිලි පස්සේ දුවන්නේ නැහැ. සද්ද ඇහෙනවා හැබැයි ඇහෙන ශබ්ද ගැන අපි හිතන්න යන්නේ වගේ සිතිවිලි එනවා ආවට අපි ඒවා ගැන හිතන්න යන්නේ අපි හැම වෙලෙම ආපහු ආපහු ආපහු වෙනවා ආස්වාසයට ප්‍රස්වාසයට ආස්වාසයට ප්‍රස්වාසයට ආයෙත් සිතිවිල්ලක් ඇවිල්ලා කියයි අපි හැන්දෑවට ඇවිදින්න යන එක ගැන හිතමුද අපි ඒක අහනවා අහලා එයාට යන්න හරින අපි මොනවද කියන්නේ හා කියන්නේ යන්නේ ආයෙ අපි බලනවා හුස්ම එනවාද යනවාද එනවාද යනවාද අන්න එතනදී ආස්වාස ප්‍රස්වාස කෙරෙහි අවධානයෙන් සිටීමට විරුද්ධ වෙන්නේ නැති මනසක් එතන ඇති වෙනවා නැත්තම් හැම වෙලෙම අපි කරන දෙයට විරුද්ධ මනසක් තමයි කියන්නේ මේ අපි කියන මේ එකම මනස ඇතුලේ අපි කියන්නේ සමූහයක් කියන වචනයක් ඒ වගේ ඒ එකම මනස කියන එක ඇතුලේ ඉන්න හැම දෙනාම විරුද්ධයි අනිත් කෙනා කරන දේට. ඒක තමයි විචිරිච්ඡ මනසක ස්වභාවය, සාමයේ නැති මනසක ස්වභාවය. දැන් මෙතනදි වෙන්නේ විරුද්ධ වීමක් නැහැ. කෙරෙන්නේ එක කාර්යයයි. මොකද්ද? එක්ක ඇවිදිනවා, එක්ක කෑම කනවා, එක්ක පොතක් බලනවා, ඇහුම්කන් දෙනවා, නැතිනම් හුස්ම ඇතුල් වීම පිටවීම කවදාහණයෙන් සිටිනවා, එපමණයි වෙන කොහේවත් යන්නේ නැහැ. මෙන්න මේ ඒකාග්‍රතාවය එන යන සිතිවිලිත් එක්ක අත්දකින්නට පුළුවන් ඔබටත් මටත්. එහෙම නැතුව අපි අර භාවනා නොකර අර මතයකට ගියොත් ඒකාග්‍ර මනසක් කියන්නේ සිතිවිලි එන්නේ නැති හිත දුවන්නේ නැති ස්වභාවයක් කියලා එය කවදාවත් අත්දකින්න ලැබෙන්නේ නැහැ. නිසා භාවනාවට එන්න ඔය හැම දෙයකටම තමන්ගේම අත්දැකීම් වලින් භාවනාවෙන්ම අර්ථකථනයක් සපයා ගන්න. ප්‍රායෝගික අර්ථකථනයක්. ඒතර හිත දුවනවා කියන්නේ මොකද්ද? අපිට ප්‍රායෝගික අර්ථකථනයක් දුන්නා. එහෙමනම් එකඟ වූ මනසක් කියන්නේ මොකද්ද? එයක් ප්‍රායෝගික දෙයක්. එය දුවන්න කියමු. දුවන්න එන්න කියන කිසිම සිතිවිල්ලක් එක්ක අපි දුවන්නේ නැහැ. ඒ සිතිවිලි ඇවිල්ලා අපි මෙතනම ඉන්නවා. අන්න ඒ සිත ඇතුලේ ගැටුමක් නැහැ. ඒ පුද්ගලයා තුල නැහැ එකිනෙකට විරුද්ධ ස්වභාවයක් විසුණු මනසක් නැහැ බලන්න මේ කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා හිටගත්තාම ඔබේ සම්පූර්ණ රූපෙම එකක් විදිහට පේනවා එක රූපයයි පේන්නේ ඒක තමයි ඒකාග්‍ර ස්වභාවය කියන්නේ එකයි එතන තියෙන්නේ. හැබැයි බලන්නේ කන්නඩිය පොඩ්ඩක් හරි දිලිලා නම් ඊපස්සේ බලන්න නහය වල් ටික තුනක් වෙනේ, ඇස් හයක් හතක් වෙනේ, අත් මහ ගොඩක් වෙනේ, දෙවි කෙනෙක් වගේ රූපයක් වෙනේ. ඒක තමයි බිඳුණු කන්නඩියක ස්වභාවය. ඒකේ නෑ එක එකඟතාවයක්. කන්නඩිය එක තැල්ලක් විදිහකට වැඩ කරනවා අනිත් කෑල්ල තව විදිහකට වැඩ කරනවා එයා දන්නේ අනිත් පල්ලහ කෑල්ල කොහොමද කන්නඩිය වැඩ කරන්නේ එයා දන්නේ වම් පැත්ත කොහොමද වැඩ කරන්නේ වැඩකුත් නැහැ ඒ කන්නඩියේ හැම කෑල්ලක්ම සම තමන්ට ඕනේ විදිහට ආලෝකය පරාවර්තනය කරනවා ප්‍රතිබිම්බ හදනවා මහ විකාරයක් ඊට වඩා විකාරයක් මිත්‍රවරුනි ඔබේත් මගේත් මේ විසිරීම සිතවිලි විසින් කරනවා. ඊට වඩා විකාරයක්. ඉතින් ඒකේ සිතවිලි වලට වැටෙන කිසිම දෙයක් ඇත්ත නෙමෙයි. බොරුවක්. අර මිදිච්ච කන්නඩියකින් පේන දේ කොච්චර බොරුවක්ද? ඊට වඩා බොරුවක් තමයි මේ විසිරුණු එකඟ නොවුණු සිතවිලි විසින් කියන දේවල්. ඒතර අපිට මේ පේන දේ, ඇහෙන දේ, ওই හැම දෙයක්ම ওই සිතවිලි විසින් තීරණය කරන්නේ. අපේ මුළු ලෝකයම අන්තිමට බැලුවාම අපේ මනසේ වැටෙන ප්‍රතිබිම්බයක්නේ. ඒ ප්‍රතිබිම්බයේ මහ විකාරයක්. අපිට පේන ලෝකයක් විකාරයක්. අපිට පේන මිනිස්සුත් විකාරයක්. අපිවත් විකාරයක්. අන්තිමට බැලුවාම Taman කියන්නේ විකාරයක්. මක් නිසාද Taman කියන්නේ මේ කෑලි කෑලි කෑලි වලට කොපමණ කෑලි වලට කැඩුනද කියන්න බැරි කන්නඩියක වැටෙන ප්‍රතිබිම්බ ගොඩාක් විතරයි මම කියලා කියන්නේ. අන්න ඒ නිසා නොබිඳුණු කැඩපතක් බවට තමන්ගේ අභ්‍යන්තරය හත්තර ගැනීමකුයි මේ භාවනාවෙන් කරන්නේ. අන්න එතනදී විදුණු නැති මනසක විදුණු නැති සිතුවිලි සිටියන්න බවකට ඔබේ මගේ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වුණොත් අන්න ඒ වෙලාවේ ඇහෙන දේ, පේන දේ, හිතෙන දේ ඒ පවතින ආකාරයෙන්ම අපිට අත්දකින්නට ලැබෙයි. ඒ නිසායි මේ එකඟ වූ සිතක තමයි ඇති සැටිය පේනවා කියලා ධර්මයේ තියෙන්නේ. සමාහිතෝ හෝති යතහ භූතං ඥානාති පස්සති. සමාහිත ඒ කියන්නේ මේ බිඳිලා නැති සමගි වුණු හිතට තමයි යතහ භූතය පවත්නා ස්වභාවයේ ඇති සැටිය ඥානාති දැනගන්න පුළුවන් වෙන්නේ පත්තසි දකින්න පුළුවන් වෙන්නේ එතෙක් අපිට පේන්නේ හැම වෙලෙම විකාර ගොඩක් Taman කියලා පේන්නේ විකාර ගොඩක් අනුන් කියලා පේන්නේ විකාර ගොඩක් එතකොට මේ එකඟතාවයක් අපිට කරගන්න පුළුවන් ප්‍රායෝගික දෙයක් ඒකඟු මනසින් එකඟු සිතිවිලි වලින් ලෝකේ දිහා බලන එකත් ඉතාම ප්‍රායෝගික දෙයක්. අන්න ඒ ක්‍රියාවලියටයි සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කියලා කියන්නේ. ඒ ප්‍රායෝගික අර්ථකථනය පදනම් කරගෙන අපි බලමු පුළුවන්ද භාවනා කරන්න කියලා. බලන්න එනේ නැති කිවිල්ල ඔබට කරනු ලබන අලුත් අලුත් යෝජනා ඒ කිසිම සිතිවිල්ලක් කරනු ලබන අවරෝපෝ යෝජනාවකට ඔබ අනුමැතිය දෙන්න යන්නේ මක්නිසාද ඔබ සිහියෙන් සිටින නිසා ගන්නවා නැතුල් වෙන හැටි ඉඳගෙන හැටි ශබ්ද ඇහෙන්නට නිදහස තියෙන්නේ යම්සේද එබඳුම වූ නිදහසක් සිතිවිලි වලට තියෙනවා ඇවිත් යන්නට ඒනේන සිතිවිල්ල කියන්නේ මොකද්ද අපි අහනවා හා කියන්නේ නෑ. ආපහු උත්මත එනේ උත්මත යන උත්මේ දහසකුත් සම්ප්‍රමද දස දහසකුත් සිතිවිලි අතර දැනී සිටියම් කලක්යක් අත්දකි සිටියම් එකඟතාවයක් අතුල් වෙන පිට වෙන වර්තමාන හුස්මක් සමග නිවැරදි උත්සාහය විසින් ඇති කරනු ලැබූ මේ සාමය පිළිභාවය සම්පූර්ණ බව අත්දැකීමෙන් සිහියෙන් අවධානයේ යොමු අපි හිමිහිට හරිනවා තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා කියන්නේ අපේ අවධානය එතෙන්ට ගියා කියන ඒකට මෙතනදී අපි භාවනාවේදී කරන්න හදන එක දෙයක් තමයි මේ සිහිය දිනු කරනවා කියන්නේ. සතිය කියලා කියන්නේ අපි හිතේ මොකද වෙන්නේ කියලා අපි දන්නවා. ඒක තමයි සතිය කියන්නේ. ඒකට දැන් හිතේ හිත දැන් හුස්ම ගන්න නෙමෙයි තියෙන්නේ මේ මොහොතට හරියේ දෙරහඳ ඇහෙනවා කියන ඒකෙන්ද ගියා කියන එක අපි ඉතින් දැනගන්න. ඒ දැනගත්තොත් ඒක ගැන හිතන් ඉතින් නැතුව අපෝ අපිට එන්න පුළුවන්. ඒක දැනගත්තේ නැත්නම් ඉතින් අපි එතන ටිකක් වෙලා වැඩි වෙලාවක් හැදෙන්න පුළුවන්. තමයි. වැදගත්ම දේ තමයි අපේ හිත කොහාටද දුවන්නේ කියලා දුවන දුවන වෙලාවේ හඳුනගන්න. නෑ දැන් වෙස්ට්ලයින් යන එක ගැන අපි දිග අවධානය තියන් ඉන්නවා. දැන් ඉන්නකොට ඔන්න අර ෆෝන් එක ඇහුණා කියන්නේම අපේ අවධානය ඒ මොහොතට මෙතනින් අයින් වුණා කියන එක. ඒ අනිත් දැන්ට කියේ. ඉතින් එතින්දී අපි ජීයෙන් දැනගත්තොත් ආ දැන් මට මෙහෙම කප්පයක් ඇහුණා කියලා ඒ දැනගත්ත ගමන් අපිට ඒක සද්දයක් ඇහුණා කියන එක එතනින් අතහැරලා ගන්න ආපහු හුස්මට එන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්නේ ඉතින් ඒ ඒ ඒ කෝස්සේ ටිකක් හිතනවා. දැන් එහෙම නැතුව දැන් අපිට හුස්ම එනවා හුස්ම යනවා ඒක ගැන අපි අවධානය තියනවා ඒ තියන අතර ඒ ශබ්දත් ඇහෙනවා හැබැයි අපි මේ හුස්ම එන යන එක අපිට නොදැනී යන්නේ නැහැ දැන් එහෙමනම් ඒ කියන්නේ හුස්ම එන බවක් දැනෙනවා යන බවක් දැනෙනවා ඒක අමතක වෙන්නේ නැහැ අපි භාවනා කරන බවක් දන්නවා කරන්නේ ආනාපාන සති භාවනාව කියන එකක් දන්නවා මේ වෙලාවේ ඒ සිද්ධ වෙන්නේ ආස්වාදයේද ප්‍රසආසයේද කියන එකක් දන්නෝ නම් ඉතින් ඔය සද්ද ඇහුණත් ඒක එච්චරයි. ඒක ගැන අපි හොයන්න යන්න ඕනෙවත් දැනගන්න යන්න ඕනෙවත් නැහැ. මොකද අපේ අවධානය ඒක නිසා දිලිහුනේ නැහැ. හැබැයි දැන් හුස්ම ගන්නවා කියන එක අමතක වෙලා ගිහිල්ලා සද්දෙත් එක්ක ඉන්නවනම් ඉතින් යන්න වැඩගත් සිහිය ඇති කරගෙන මෙහෙම දෙයක් වුණා කියලා දැනගෙන ආපහු හුස්ම දිහට ගේන්න. ඔය ඔය අපි ඉතින්නේ මොකද්ද කියන කණුව තමයි කරන්න ඕනේ මොකද්ද කියන එක තේරෙන්න වෙන්නේ. හුස්ම ගැන අපිට හොඳට අවධානය දිගටම තියෙනවා නම් ඉතින් අනිත් ඒවා ඔය ඇවිල්ලා යයි අපි ඒවා ගැන කොහොමත්ම හොයන්න ඕනේ නැහැ. අදවයි කායිකමාවේ කියන්නේ ලෝයාව පරිණාම සම්පදවන නිමකට කලාපුනම ඒ කොහොමද කියන්නේ ඒකෙන් එතනදී අපිට අදවයි නිමකට ඔව් කියනවා කියලා දන්නවා එහෙනම් අමාරු නම් දෙකෙන් ඔව් ඔව් වේදනාව පරිවර්තන නිදුමක් වැඩි හ්ම් ඒක වේදනාව කියනවා ඉති උපරිමින් වගේ ඔව් ඔව් ඒක තමයි දැන් ඔක්කොම ප්‍රායෝගිකයි දැන් එකක් තමයි මේ උපරිම කියලා අපි කිව්වට එහෙම එකක් නැහැ අපි කිව්වට උපරිමයි කියලා ඒක ඒක සාපේක්ෂ දෙයක් ඈ මේ අපි ඔව් අපිට කියන්න බෑ මට මිනිත්තු 10ක් කියපු උපරිම වේදනාව එන්නේ 15ක් දිවක ඒක කියන්න ඒක අපි ඒ වෙලාවේ හිතේ තත්වේයි අපිටින් දෙන්නේ දුකෙන් දෙන්නේ කියන එකයි ඒකේ தත්ත්වය ඔක්කොම අන්න ඒක වෙනස් වෙනවා කරන දේ ඔක්කොම අන්න කොහොම හරි ඒක නිසා ඔය දරාගෙන ඉන්න පුළුවන් හැකියාව කියන එක මේ මේ දිනු කරන්න පුළුවන් ගුණයක් යමක් දරාගෙන ඉන්න පුළුවන් කියන එක ඉවසීම කියන එක ඒක දිනු කරන්න පුළුවන් ඒකේ කැපැසිටි එක වැඩි කරන්න පුළුවන් දෙයක් භාවනාවෙන් පුළුවන් වෙන ක්‍රමවලින් පුළුවන්. ඉතින් ඒ නිසා දැන් අපිට වේදනාවක් කොහෙද ධනිත රිදෙනවා නම් දැන් අපිට දැන් හොඳට බලන්න ධනිත රිදෙනවා. නැත්නම් දිගටම රිදි රිදි කියනහට නෑ හිටපු ගමන් මොන අපිට හිත වෙන කොහරි දුවපු ගමන් අපිට ධනිත රිදෙනවා දැනෙන්නේ නෑනේ. බොහොම රසවත් දෙයකට දිවුවොත් ඉතින් අපි ඔන්න ඒකත් එක ටිකක් ඉඳලා ඒ පස්සේ දුවලා ඒ ගැන හිතේ ඉන්න ඉන්නකොට තමයි ආපහු වන්න දැනෙන්න පටන් ගන්න ධනිත රිදෙනවා කියලා. මේක එක දිගට රිදෙනවා කියන එක අපිට දැනෙන්නේ නැහැ. අපේ අවධානය එතෙන්ට යන්න ඕනේ ඒක දැනෙන්නේ. ඉතින් ඒ නිසා එකක් තමයි මේ අවධානය කියන එක ධන හිතේ තියාගන්නේ නැතුව අපිට වෙන තැනකට ගේන්න පුළුවන් නම් වේදනාව කියන එක දරාගෙන ඉන්න එක ක්‍රමයක්. ඒ දරාගෙන ඉන්න බැරි එතන වෙන්නේ අපිට වේදනාව දැනෙන්නෙම නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ ආනපන සතිය හරි මොකක් හරි භාවනාවක් තුළදී අපි අවධානය එතෙන්ටම එතෙන්ටම ගේනකොට අනිත් තැන් වල තියෙන ප්‍රශ්න වේදනා අපහසුත අපිට දැනෙන්නේ ඒ වෙලාවට. తాවකාලික වශයෙන් හරි දැනෙන්නේ. ඒ නිසා එකක් අපි මේකෙදි කරන්නේ දිදෙනවා කියලා දැනගෙන ආපහු ගේන්න බලන්න. ආපහු ගේන්න බලන්න හුස්මට. නැවත නැවත ගේන්න බලන්න. ඉතින් ඒ ඒක තුල අපිට පුළුවන් දැන් අපි උපරිම වශයෙන් දැන් මට ඉවසන්න පුළුවන් උපරිම මට්ටමේ හිටිය කිව්වොත් තවත් සමහර විට කප්පර 15ක් 30ක් මිනිත්තුවක් විතර තවත් වේදනාවක් එක්ක ඉන්නවා. ඒක වේදනාව දැනෙන්නේ නැතුව ඉන්නවා. ඒත් ආපහු දැන් ආය ආය හිත යනවා නම් එතෙන්ට ඊළඟට කරලා බලන්න එකක් තමයි අපි දන්න තව උපක්‍රමයක් මෛත්‍රී භාවනාව වගේ එකක් පාවිච්චි කරන්න බලන්න මේ වෙලාවට ඒ සම්පූර්ණ අවධානය ධනෙත්තට යොමු කළා. දැන් මෛත්‍රී කරන්න මේ වේදනාව අඩු වෙන්න ධනෙහිත රූපක් වෙන්න කියලා හදවතින්ම හැඟීමකින්ම හිතන්න බලන්න මේ ධනෙහිත රූපක් වේවා මේ වේදනාව අඩු වේවා කියලා බලන්න. ඒතරොන්න වේදනාව දරාගෙන ඉන්න පුළුවන් තව මානසික කුසලතාවයක් තමයි මෛත්‍රී කියන්නේ. දැන් මෛත්‍රිය තියෙනවා නම් වේදනාව දරාගෙන ඉන්න පුළුවන්. දැන් හොඳම උදාහරණයක් තමයි අපි කාට හරි කැමති නම් මිත්‍ර නම් ඉතින් එයාගේ එයා වෙනුවෙන් අපිට ඕන වේදනාවක් දරා ගන්න පුළුවන් ඕන කියන්නේ කිසියම් සීමාවක් තුළ එයා වෙනුවෙන් අපිට පුළුවන් කැපකිරීම කරන්න, බඩගිනි ඉන්න පුළුවන්, නිදි මරන්න පුළුවන්. මොකද එතන මෛත්‍රියක් තියෙනවා, මිත්‍රත්වයක් තියෙනවා. ඒ නිසානේ අම්මා කෙනෙකුට පුළුවන් ඕනම කැපකිරීමක් කරන්න ළමයෙක් වෙනුවෙන්. ඕනම කැපකිරීමක් අම්මා කෙනෙක් කරයි ළමයෙක් වෙනුවෙන් අම්මා කන්නේ නැහැ, නිදාගන්නේ නැහැ, බේස් ගන්නේ නැහැ. ඔක්කොම කරයි අර ළමයා වෙනුවෙන්. මෛත්‍රිය, මිත්‍රත්වය. ඒතර මිත්‍රත්වයට මෛත්‍රියට පුළුවන් වේදනා සෑහෙන ප්‍රමාණයක් දරාගෙන ඉඳ සතුටින් දුකින් නෙවෙයි. දැන් මෙතනදිත් ඒක කරලත් බලන්න පුළුවන්. මෛත්‍රී කළා බලන්න. කළා ඉතිගලා මෛත්‍රී කළා ඉති වේදනාව පිටපත් කරනකොට ආයෙ හුස්මට හිටගෙනල බලන්න. හුස්මෙන් යන හැටි සමහරට එතනදිත් තවත් සැප්පර කීපයක් මිනිස්සු කීපයක් වේදනාව ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. ඊළඟට ඉතින් ඒත් ආපහු ආපහු හිත තනිස්සටම යනවා නම් ඒක හිතෙනවා නම් එක්කෝ හඳුනාගන්න දැන් මට මේ ඇති මේ ධනිත රිදෙන එක ඉවසන් හිටිය දැන් මේ ශරීරයටත් අවශ්‍යයි ඉතියන් ඒයක් කියලා ඉතියෙන් අපිට පුළුවන් ඉරියව් වෙනස් කරන්න වෙනස් කරනකොට මේ වේදනාවට මොකද වෙන්නේ කියන හඳුනාගන්න. එහෙම නැත්නම් අන්න එතින්දි විදර්ශනාව පාවිච්චි කරන්න පුළුවන් තුන්වෙනි පියවර විදිහට ඉරියව් වෙනස් නොකොට කොහොමද බලන්න එතෙන්ට අවධානය යොමු කළා දැන් මේක හිදෙනවා වේදනාවක් කියනවා එතකොට මේ වේදනාව කියන එක හරියටම කොතනද දින අපි දැන් ඝන එකම හිතනවා කිව්වත් අවධානය යොමු කළා බලන්න මේක කොහෙද හිදෙන්නේ ඉතින් ඒකට ඔන්න කිසියම් තැනක් තේරෙයි ඊළඟ එතනින් තව තැනකට යනවා තේරෙයි තිබ්බ තැන නැති වෙලා වෙන තැනකට දැනෙනවා තේරෙයි ඉතින් මේ වේදනාව තියෙන තැන එක් ගැන අපිට භාවනා කරන්න පුළුවන්. ඊළඟට වේදනාවේ ස්වභාවය දැන් මේක අඩු වෙනවද වැඩි වෙනවද ඇති වෙනවද ඒවා ඒවා ගැන අපිට භාවනා කරන්න පුළුවන් මේකේ තියෙන අනිත්‍ය ස්වභාවය පිළිබඳව. ඒ ඒකත් භාවනාවක්. ඉතින් එදින්දි ටිකක් අර වේදනාවත් එක්ක ඉන්න එක. දැන් මුල් දෙකේදී අපි කරන්නේ වේදනාව මගේ හැරලා යනවා. දැන් මෙදින්දි කරන්නේ නෑ වේදනාවට මුහුණ දීලා ඒකම පාවිච්චි කරනවා අපි අපේ අවබෝධය වැඩි කරගන්න. මේක තමයි ඇත්ත තත්ත්වය. වාඩි වෙනකොට නොතිවිච්ච වේදනාවක් දැන් මේ මිනිත්තු 20 පිටි තියෙනවා. මේක තමයි ඕනෑම සැපකට පොදු ධර්මතාවය මොකද්ද? ඒ ඕනෑම සැපක් දුකක් වෙන්නේ වෙන්න අවශ්‍ය මිනිත්තු කීපයක් විතරයි. තප්පර කීපයක් විතරයි, පැය කීපයක් විතරයි. ඉතින් සැපයි දුකයි අතර තියෙන්නේ කාල පරිසරයක් විතරයි. එකම කාල රේඛාවක එක පැත්තකට අපි සැපයි කියනවා තව පැත්තකට දුකයි කියනවා. එකම රේඛාවේ ධන ඍණ කියලා දෙකක් බෙදාගෙන එක පැත්තකට අපි සැපයි කියනවා. ඊළඟට ඉතින් ඒක අඩු වෙවි ගිහින් සැප අඩු වෙනවා අඩු වෙනවා අඩු වෙනවා. වාඩි වෙච්ච ගමන් හරි මේ කඩිකල නගන් ඇවිල්ලා හරි සැපයි. ඊපස්සේ බලන්න මේ සැප අපි ධන පැත්ත කියන්නේ ධන උඩරි මේ පිටුල ඊළඟට මිනිස්සු මිනිස්සු මොකද වෙන්නේ? එක එක අඩු වෙවි අඩු වෙවි. ඊළඟට දැන් වාඩි වුණා කියලා කිසිම සැපක් නැහැ ශූන්‍යයට එනවා බිඳුවට ඊළඟට ඉතින් නතර වෙනවා නම් හොඳ ඊළඟට ඔන්න ටිකක් රිදෙන්න පටන් ගන්නවා රිනේස රින දෙක ඉතින් බැලුවහම ඇත්තටම මේ ඕනම තැනක තියෙන්නේ පොඩි පරතරයක් විතරයි පරතරේ මොකෙන්ද හැදිලා තියෙන්නේ කාලේ කාලේ කියන පරතරේ තමයි මේ සැපයි දුකයි දෙක සම්බන්ධ කරලා තියෙන්නේ. ඒක තප්පර කටුවෙන්ද මිනිත්තු කටුවෙන්ද පැය කටුවෙන්ද කැලෙන්ඩරේ කොළ වලින්ද දිනපොත් වලින්ද කියන එක නෙමෙයි ගැටලුව. කොහෙන් හරි මේ දෙක. මෙන්න මේ වගේ ජීවිතයේ යථාර්ථය ටිකක් දුරට හරි අපිට තේරුම් ගන්නත් වේදනාව පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි විදර්ශනාව කියන්නේ. එහෙමත් කරලා ඊළඟට තවත් විදර්ශන නම් අපිට පුළුවන් ඊරියව වෙනස් කරන්න. සහ අන්තිම කාරණේ දැන් කාරණා පහ හතරක් කිව්ව පස්වෙනි එක තමයි වාඩි වෙනකොටම දැන් අපි දන්නවා මට මිනිස්සු කීයක් ඉන්න පුළුවන්. මිනිස්සු 15ක් කියන්නක වේදනාවක් නැතුව ඉන්න පුළුවන්. ඒක අපි දන්නවනේ දැන් කලිමුත් ඉඳලා මට පැය භාගයක් නම් භාවනා කරන්න පුළුවන් හොඳට. ඒක දන්නවා. හොඳයි එහෙනම් ඊළඟට අදිස්ථානයක් කරන්න මම දැන් මිනිස්සු 35ක් අඩේ ඉන්නවා. මොන වේදනාවාවත් ඉරියව් වෙනස් නොකර මිනිත්තු 35 වෙනවා. තව මිනිත්තු 3ක් 4ක් 5ක් වැඩි කරන්න ඉන්න පුළුවන් ප්‍රමාණයට ඒක අදිස්ථාණයෙන් වැඩි කරන්න. අන්න වේදනාවක් දරාගෙන ඉන්න පුළුවන් ඊළඟ ශක්තියට තමයි අදිස්ථාණය කියන්නේ. ඒ අදිස්ථාණය කියන එක බලන්න ඕනම වීර වීර චරිතයක ඔය දැන් හැම වේදනාවක්ම දරාගෙන ඉඳලා තියෙන අදිස්ථාණය නිසා. අපිට ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ අදිස්ථානය හොඳට කදින් කරලා භාවනාව පටන් ගන්න. එතකොට මිනිත්තු 30ක් ගිහිල්ලා අන්න රිදෙන්න පටන් ගනී. නැත්නම් මිනිත්තු 15ක් ගිහිල්ලා අපි මිනිත්තු 20ක් අදිස්ථාන කරේ රිදෙයි. හැබැයි රිදුනට අර අදිස්ථානයේ නැවත නැවත ඇවිල්ලා ඒ වේදනාව අඩු කරනවා. හිත ශක්තිය දෙනවා තව මිනිත්තු 5ක්. ඉතින් මිනිත්තු 5ක් වැඩියෙන් ඉඳලා ඊට පස්සේ සන්තෝෂ වෙලා තමන්ගේ අදිස්ථානය ගැන සතුටු සිතින් ඉරියව් වෙනස් කරනවා. ඒක 35ක් හරව වැඩි කරලා මිනිත්තු පහක් ඉන්න පුළුවන් වුණාම වේදනාවක් නැතුව ඒක එහෙම කතියක් දෙකක් යනකොට පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔන්න ආයෙත් අදිස්ථාන කරන් තවත් මිනිත්තු පහකට ඉඳ. එහෙම අදිස්ථානෙන්න පුළුවන් ඒ උපරිමයේ කියන එක වැඩි කරගන්න. ඔව්. නිදිමත වෙනස් වෙනවා. මේන් දේලා දන්නේම නෑ යන්නේ. ඕන එකක් හොඟක් ඒවා වෙනවා අපි දන්නේම නෑ. ඔව් ඉතින් දන්නේම නැතුව නිද්ද එන්නේ ඒ එකක් තමයි නිදිමතේ ප්‍රබලතා. දන්නේම නැතුව අපි ඉරියව් වෙනස් වෙනවා. දැන් භාවනා කරන්නේ නිසා අපි උහුම ඉන්නවා මිසක් වෙන මොනම වැඩක් කර කර ඉතියත් උහුම ඉන්නේ නෑ. කී පාරක් ඉරියව් වෙනස් කරනවාද ඒක මිලිට්ටු පහකට නේ. පොඩි වේදනාවක් ආවම අපිම දන්නේ නෑ. කී පාරක් වෙනස් කරාද කියලා. ඉතින් නිදිමතත් ඒ වගේ. දැන් නිදිමතක් එනකොට එකක් තමයි මේ දැන් ඔය ගාක් වෙලාවට භාවනා කරනකොට වරින් වර බලන්න තමන්ගේ හිතේ සහ ගතේ ස්වභාවය. ඒකත් අඳුනගන්න. දැන් මගේ ඇඟට කොහොමද දැන් හිතට කොහොමද කියලා බලන්න. ඉතින් බලනකොට රිදෙනේවත් තේරෙයි. ඊළඟට ඔය නිදිමත වගේ එකක් තියෙනවා නම් දැනෙයි. ඒ කායික පැත්තෙන් හරි මානසික පැත්තෙන් හරි නිදිමත දැනේ. දැන් ඒක අඳුනා ගන්න. නිදිමත වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා දැනෙම නැතුව නිදිලා වැටිලා නිින්ද යනකම් ඉන්නේ නැතු මුලදී වරින් වර අපි අපි දිහා බලන්න පටන් ගත්තොත් භාවනාවේදී තේරෙනවා මට දැන් ටිකක් නිදිමත එගෙන එනවා. ඒක අඳුනා ගන්න එක වටිනවා වැඩි වෙන්න කලින්. ඒතර අඳුනා ගත්තාම අපිට පුළුවන් කරන්න. එකක් තමයි ටිකක් දැන් මේ මේ වගේ ඉරියව්වක් අපි පාවිච්චි කරන්නේ නිදිමත අඩු කරන්න. ඒක තව ටිකක් කොන්දේම ඍජුව හදාගෙන ටිකක් එඩිතර ඉරියව්වකට එනවා ටිකක් ප්‍රබෝධයේ තියෙන කන තියෙන ඉරියව්වකට එනවා. ඒකටත් නිදිමත අඩු වෙනවා. ඊළඟට අපිට පුළුවන් ටිකක් හොඳට දැන් අපි ආනපාන සතියේදී ස්වභාවික හුස්ම ගන්න ඒ වෙනුවට ටික ඕනකමින් හොඳට හුස්මක් අරගෙන දෙන හැල පිරෙන්න ටිකක් තප්පර කීපයක් ඒ හුස්ම ඇඟේ තියාගෙන ටිකක් හැම ශෛලියක්ම ටිකක් ප්‍රබෝධයකටපත් වෙනකල් ඊට පස්සේ ඒ හුස්ම පිට කරන්න. එතකොටත් අර කම්මැලිකම උදාසීනකම මැලිකම නිදිමත ටිකක් අඩු වෙලා යනවා. එහෙම එකපාරක් දෙපාරක් කරා. ඒත් නිදිමත එනවා නම් එහෙමත් කළා ඊළඟ ආනපන සතිය කළා බලන්න. ඒ තේරෙනවා නම් නිදිමත තවත් එනවා කියලා ඒ ඇස් දෙක අරගෙන භාවනා කරන්න. ඒ කුරුපියම අපි ඇස් අරගෙන භාවනා කරන්න ඒක ප්‍රශ්නයක් නෑ. වහගන්න අවශ්‍ය නැහැ. ඉතින් ඇත්ත කරගෙන ටිකක් ඉන්න භාවනා කරලා. කුෂ්ම ගැන එන යන එක බලන්න. හැබැයි ඇත්ත අරගෙන. ඉතින් එතකොටත් නිදිමත අඩු වෙලා යනවා. ඒත් නිදිමත එනවා නම් ඇත්ත කරගෙන ඉන්නකොටත් නිදිමත එනවා නම් ඉතින් අපිට පුළුවන් එතනදී ටිකක් හිත ගන්න ඉරියව්වට වගේ ඉන්න. එහෙම නැත්නම් ටිකක් ඇවිදින්න වගේ කරන්නේ. ඒ ඉරියව් මාරු කිරීම තුළ නිදිමත ගන්න අඩු කරගන්න පුළුවන්. හැබැයි දැන් නිදිමත මේක මේ අහම්බෙන් නිදිමත වෙනවා නම් කරන්න. හැබැයි දිගටම නිදිමත වෙනවා නම් ඒකට හේතුවක් ඇති. භාවනා කරන්න එන හැම වෙලෙම නිදිමත වෙනවා නම් බලන්න මේකට හේතුව මොකක්ද කියලා. සමහරවිට අපි භාවනා කරන්න තෝරගන්න වෙලාව ටිකක් නිදිමත වෙන වෙලාවක් වෙන්න පුළුවන්. ඒ වෙලාවේ අපි සමහරවිට නිදා ගන්න වෙලාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දවසේ වැඩ ඉවර වෙලා හොඳටම මහන්සි කෙහෙට්ටුයි ඇඟටයි හිතටයි දෙකටම විවේකයක් ඕන වෙලාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කලින් දවසේ රාත්‍රියේ හොඳට නිින්ද ගිහිල්ලා නැති වෙන්න පුළුවන්. ඉතින් එක්ක බඩගින්නේ හුඟක් බඩගින්නේ ඇති. එහෙම නැත්නම් ආහාර ගත්ත ගමන් වෙන්න පුළුවන්. ඒ නිසා ඔය හේතු බලලා ඊළඟට දිගටම එනවා නම් හේතු වෙනස් කරගන්න බලන්න.